පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පටිච්ච සමුප්පාදය මාතෘකා කොටගෙන මේ දේශනා පෙළ ආරම්භ කරලා දැන් සති දෙකක් ගත වුණා පසුගිය සතියේ අලුත් අවුරුදු ආසන්නයේ සෙනසුරාදා දිනයේ දුණු නිසා බොහෝ දෙනාට සහභාගී වීමට අවකාශ නැති බව සිහිපත් කළ නිසා අපි පසුගිය සතියේ ධර්ම සාකච්ඡාව පැවැත්වුවේ නැහැ. ඒ අනුව අද දවසේ අපිට ඒ පටිසම්පාද මාත්‍රකාවේ තුන්වැනි සතිය අද අපට ඒ දේශනා පෙළේ කතා කරන්නට નિયમિතව තියෙන්නේ සංඛාරපච්චා විඥානං කියන මේ කොටස. එතකොට මූලික වශයෙන් පටිච්ච සමුප්පාදය කියන්නේ කුමක්ද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල දේශනා කරලා තියෙන පටිච්ච සමුපාද දේශනාවන් අතර සංසාර ප්‍රවෘත්තිය පැහැදිලි කිරීම සඳහා අවිද්‍යාපච්චය සංඛාරා වශයෙන් ආරම්භ කරලා ජරා මරණ වලින් නිම වෙන අංග 12කින් යුක්ත වූ මේ පටිච්චසමුප්පාද දේශනාව මූලික කොටගෙන අපි මේ සාකච්ඡාව කරන බව මූලික වශයෙන් අපි පැහැදිලි කළා. ඒ අනුව අවිද්‍යාව කියන්නේ කුමක්ද? එහි ගති ලක්ෂණ මූලික වශයෙන් පැහැදිලි කරලා ඒ අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර ගොඩ නැගෙන්නේ කොහොමද කියන කාරණය දක්වා අපි පසුගිය සතිවල කතා බහ කළා. අද දවසේ එහි ඊළඟ පියවර සංඛාර පත්‍ය විඥාන සංස්කාර හේතු කොටගෙනතොට සංස්කාර හැටියට අපි පසුගිය සතියේ කතා කළේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන මේ කුසල කුසල කර්ම තමයි මෙහිදී අවිජ්ජා පත්‍ය සංඛාර කියන මේ දේශනාවෙන් තථාගතයන් වහන්සේ මතු කරලා දක්වන්නේ කියන බව සංඛාර කියන වචනය විවිධ තැන්වල යම් යම් වෙනස්කම් ඇතුව යෙදෙනවා. එහි යම්කිසි පොදු අර්ථයකුත් තියෙන බව අපි සිහිපත් කළා. පොදුවේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න හේතු ප්‍රත්‍යයන් නිසා ක්‍රියාත්මක වෙන කියන මේ මූලික අර්ථය සංඛාර කියන වචනේ ගැඹෙලා තියෙනවා. නමුත් සබ්බේ සංඛාරා කියන තැන පමණයි සියලුම සංස්කාර ධර්ම සියලුම නාම රූප ධර්ම ගණන් ගැනීමේ අවශේෂ තැන්වල එතනට අදාළව අර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යම්කිසි සංස්කාර කොටාශයක් පමණයි සංඛාර කියන වචනයෙන් ගැනෙන්නේ. ඒ අනුව අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන අවිද්‍යාව හේතු කොටගෙන ජනිත වෙන කුසල කුසල කර්ම පමණයි මේ සංඛාර කියන වචනයෙන් මේ පටිච්ච සමුප්පාද කතාවේදී අදහස් කෙරෙන්න කියන බව අපි පසුගිය සතියේ සාකච්ඡා කළා. එතකොට දැන් අද දවසේ එතනින් ඉදිරියට සංඛාර පත්‍ය විඥානං ඒ කුසල කුසල සංස්කාරයන් හේතු කොටගෙන විඥාණය ජනිත වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතන විඥාණය කියලා හඳුන්වන්නේ කුමක්ද? ඒ පිළිබඳව විශේෂයෙන්ම විභංග ප්‍රකරණයේහි දක්වන කාරණය අපේ රේරුකාණේ මහානායක හාමුදුරුව උන්වහන්සේගේ පටිච්චසම්පාද විවරණේ පොතේ පැහැදිලි කරනවා තත්ත කතමං සංඛාරපච්චය විඥානං චක්කු විඥානං සෝත විඥානං ඝාන විඥානං ජීවහා විඥානං කාය විඥානං මනෝ විඥානං ඉදං උච්චති සංඛාරපච්චය විඥානං එතකොට සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාණය හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ අර්ථයෙන් මොකක්ද අර්ථය සංස්කාරයෙන් හටගන්නා වූ විඥානය යනු චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ කියන සයවැදෑරුණු විඥානය තමයි කුසල කුසල කර්මයන් හේතු කොටගෙන ජනිත වෙන්නා වූ විඥානය කියලා හඳුන්වන්නේ. එතකොට මෙහිදී ප්‍රධාන වශයෙන්ම දැන් විඥානය ගත්තාම ඒ විඥානය කුසලයක් හැටියට ජනිත වෙන විඥාන තියෙනවා අකුසලයක් හැටියට ජනිත වෙන විඥාන තියෙනවා ක්‍රියාසිත හැටියට ඒ කුසල අකුසල් නොවි ජනිත වෙන විඥාන තියෙනවා විපාක හැටියට ජනිත වෙන විඥාන තියෙනවා එතකොට මෙතන කියන්නේ මෙතන කතා කරන්නේ විපාක වශයෙන් ඇති වෙන විඥානය ඒ මොකද සංඛාරපච්චා විඥානං කියලා කිව්වහම పూర్ව කෘත කුසල කුසල කර්මයන්ගෙන් ජනිත වෙන විඥානය ගැනයි මේ කතා කරන්නේ. එතකොට పూర్ව කෘත කුසල කුසල කර්මයන්ගෙන් ජනිත වෙනවා නම් එතන ඇති වෙන්නේ විපාකයක්. ඒ නිසා මෙතන අර සමස්ත විඥානයන්ගෙන් විපාක විඥානය ගැනයි මේ කතා කරන්නේ. තර විපාක විඥානයේ සයාකාරයකින් ජනිත වෙනවා චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන්. එතකොට ඒ අතරින් මූලික වශයෙන් මෙතන මනෝ විඥානය ප්‍රමුඛ ප්‍රමුඛ වර්ගන මේ දේශනාව සිද්ධ කරන්නේ මොකද එතනින් එහාට තියෙන කාරණා ටික ගත්තාම විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතනං ආදී ඉදිරි පියවර ටික ගත්තහම අපට පැහැදිලි වෙනවා මෙතනදී බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් ප්‍රතිසන්දි විඥානයේ පාදක කොටගෙන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය කොයි විදිහෙන්ද පැහැදිලි කරන්න කියන බව. එතකොට ප්‍රතිසන්දි විඥානයේ ජනිත වුණාට පස්සේ තමයි අභිනව ආත්ම භාවයට අදාළ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සහ අවශේෂ මනෝ විඥානයන් සියල්ලක්ම ජනිත වෙන්නේ ප්‍රතිසන්දි විඥානයේ ජනිත වුණාට පස්සේ. එතකොට එහෙමනම් අභිනව ආත්ම භාවයක් පිළිබඳව කතා බහ කරනකොට ප්‍රධාන වශයෙන්ම අර කුසල කුසල කර්මයන් පාදක කොටගෙන හේතු ප්‍රත්‍ය කොටගෙන ජනිත වෙන අභිනව ආත්ම භාවයේ පළමු මනෝවිඥානය. ඒක තමයි ප්‍රතිසන්දි විඥානයේ හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි විඥානයේ ජනිත වුණු සැනින්ම දැන් ඕපපාතික ආත්ම භාවවල ඒ සත්වයින්ට පුළුවන්කම තියෙනවා එතනින් එහාට චක්කු විඥාන, සෝත විඥාන ආදී ඒ සැනින්ම ක්‍රියාත්මක වෙන්නට අවකාශ තියෙනවා. මනුෂ්‍ය ලෝකේ ගත්තහම ඒ ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙලා අර චක්කු විඥාන, සෝත විඥාන ආදී ජනිත වෙන්නට ඉන්ද්‍රයන්ගේ ප්‍රකට වීම අවශ්‍ය වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා ඊළඟ පියවරවලදී විඥාන පත්‍යා නාම රූපං ඒ විඥානයේ නිසා නාම රූප ධර්ම ජනිතං නාම රූප පත්‍යා සලායතන. ඒ නාම රූප හේතු ප්‍රත්‍ය කොටගෙන සලායතන. ඒ කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මේ ආයතන නිර්මාණය වෙනවා. එතකොට මේ ආයතන නිර්මාණය වීමේදී දැන් මන ආයතනය ප්‍රතිසන්දි විඥානයත් එක්කලාම මන ආයතනය සම්පූර්ණ වෙනවා, ජනිත වෙනවා. එතනින් ඔබට චක්කු විඥාන සෝත විඥාන ආදී මේ මනුෂ්‍ය කයක් සම්බන්ධව මනුෂ්‍ය ජීවිතයක් සම්බන්ධව කතා කරනකොට චක්කු විඥාන සෝත විඥාන ආදී ඒ විඥාන විපාක විඥානයන් ඇති වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. එතෙක් ඒ සත්‍යය තුළ අර මනෝ විඥාන සම්තතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මනසින් තමයි නැවත නැවත ආරම්භන ගනිමින් පවත්වන්නේ. අර චක්කු චක්කු ඉන්ද්‍රිය එහෙම නැත්නම් චක්කු ආයතනය සෝත ආයතනය ඒවා නිර්මාණය වුණාට පස්සේ තමයි ඇසින් කනින් ආරම්භන ගන්නට ඒ සත්වයා සමත් වෙන්නේ. දැන් අණ්ඩජ වශයෙන් උත්පත්ති හතරාකාරයිනේ. අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික. එතකොට ඕපපාතික ආත්ම භාවවල ගැටලුවක් නැහැ. අංග සම්පූර්ණ පංචස්කන්ධයක් හෝ එහෙම නැත්නම් ස්කන්ධ හතරක් හෝ එතන ජනිත වෙනවා. එහෙම නැත්නම් එක් ස්කන්ධයක් හෝ. එතකොට ඒකවෝකාර භව චතුෝකාර භව පංචවෝකාර භව කියලා දක්වන්නේ පංචවෝකාර කියලා කියන්නේ පංචස්කන්ධයේම ජනිත වෙන ආත්මතාව. එතකොට පංචස්කන්ධයේම ජනිත වෙන්නේ කාම ලෝකේ. කාම ලෝකේ සදිව්‍ය ලෝකේ ගත්තාම ඒ සදිව්‍ය ලෝකවලම පංචස්කන්ධයම පහළ වෙනවා. එතකොට ඒ සදිව්‍ය ලෝකවල උත්පත්ති ලැබෙන දෙවියන්ට ඒ පහළ වුණු සැනින්ම එතනින් එහාට චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන ආදී එතනින් එහාට ක්‍රියාත්මක වෙනවා. එතකොට සතර අපාය ගත්තහම සතර අපායෙන් තිරිසන් ලෝකය හැර අවශේෂ ලෝක තුන. ඒ කියන්නේ പ്രേත ලෝක, අසුර ලෝක සහ නිරය. එතන ඒව ඕපපාතික ආත්ම භාව. ඒව කාම ලෝකයට අයිති නිසා ඒ තැන්වල අර පංචවෝකාරය කියන්නේ පංචස්කන්ධේ ජනිත වෙනවා. පංචස්කන්ධේම ජනිත වුනහම එතන අර චක්කු සෝත ඝාන જીවහා කාය ඒ විඥානේනොත් ඒ ප්‍රතිසන්දි විඥානේ ඇති උණු තැන ඉඳලම ක්‍රියාත්මක වෙන්නට බාධාවක් නැහැ. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝකවලත් ඒ පංචස්කන්ධයෙන් පහළ වෙන නිසා එතනත් ඒ අවශේෂ විඥානයන් පහළ වෙන්නට බාධාවක් නැහැ. ඊළඟට අසඤ්ඤ තලය ගත්තාම අසඤ්ඤ තලය ඒකවෝකාර. ඒ කියන්නේ පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක් විතරයි එතන ප්‍රකට වෙන්නේ. කියන්නේ රූපස්කන්ධය පමණයි. වේදනා සංඥා සංඛාර විඥාන ඒවා අප්‍රකටයි. ඒ කියන්නේ සිත නිෂ්ක්‍රීය නිසා. එතකොට ඒ ආත්ම භාවය තුල ප්‍රතිසන්දි විඥානයක් කියලා පනවන්නට පුළුවන් කමක් නැහැ. එතන ප්‍රතිසන්දි වශයෙන් පහළ වෙන්නේ සූක්ෂම වූ රූපස්කන්ධයයි. විඥානය ධාන බලයෙන් අදිෂ්ඨාන බලයෙන් එතන ජනිත වුණු මොහොතේ පටන්ම නිෂ්ක්‍රීය වෙනවා. එතකොට ඒ නිසා දැන් විඥාන ත්‍ිති හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ විඥානය පිහිටන තැන්. ඒ විඥාන ත්‍ිති කතාවේදීත් මේ අරු අසඤ්ඤතලය විඥානට්ඨිතියක් හැටියට සංග්‍රහ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි එතන ප්‍රතිසන්දි විඥානයක් හැටියට ප්‍රකටව දක්වන්නට කිසිවක් නැති නිසා. නමුත් එතන එක්තරා භවයක් මේ මේ සත්වයින් උපදින ආත්ම භාව අතර එක්තරා භවයක් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ අර චිත්ත අදිෂ්ඨානය මත ධානා උපදවාගෙන ඒ ධාන බලය පාදක කොටගෙන ඒ තනත්තා සිත ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ භවයේ ජනිත වුණු තැන ඉඳලා ඒ සිත නිෂ්ක්‍රීය වෙන්නේ. ඒකට ඒවා සුවිශේෂ අවස්ථා. ඒ සුවිශේෂ අවස්ථා හැරුණාම බුදුරජාණන් වහන්සේ මෙතන දක්වන්නේ පොදුවේ මේ ක්‍රියාවලිය දල වශයෙන් සිද්ධ වෙන ආකාරය තමයි පොදු ක්‍රියාවලියක් තමයි මේ පටිච්චසම්පාදයේදී පැහැදිලි කරන්නේ. ඊළඟට චතුෝකාර භව ගත්තන් පස්සේ ඒ කියන්නේ අරූපතල. අරූපතලවල රූපය පිහිටන්නේ. එතකොට චක්කුසෝත, ඝාන, જીවහා, කාය ඒ කිසිවක් ක්‍රියාත්මක වෙන්න. එතන මනස ක්‍රියාත්මක වෙන්නේ සිත. එතකොට වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතර තමයි එහිදී ක්‍රියාත්මක එතකොට එතන අර චක්කු විඥාන සෝත විඥාන ආදී ඉන්ද්‍රියන් තුලින් ක්‍රියාත්මක වෙන අවශේෂ විඥානයන් ක්‍රියාත්මක වෙන්නට අවකාශයක් නැහැ. අර ප්‍රතිසන්දි විඥානය සහ එතනින් ඔබට අවශේෂ මනෝ විඥානයන් එතන ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදිහට ඒ ඒ ආත්ම භාවවල මේ සිදුවීමේ යම් යම් වෙනස්කම් පවතිනවා මූලික වශයෙන් ඒ නිසා හැම ආත්ම භාවයකටම පොදු සාධකයක් තමයි ප්‍රතිසන්දි විඥානය. එතකොට ප්‍රතිසන්දි විඥානය කියන එක යම් කිසි වෙනසක් සිද්ධ වෙන තැනක් අපට පේනවා. එතකොට අසඤ්ඤ තලයේ අසඤ්ඤ තලයේ ඒ වෙනස සිද්ධ වෙන්නේ උත්පත්ති වශයෙන් ඒතනත්තාගේ ප්‍රතිසන්දියට ප්‍රතිසන්දිය සඳහා ඒ අරූප අසඤ්ඤ භවයට එතනත්තාගේ සිත යොමු වෙනවා යොමු වුණාට එතනින් එතන අර ප්‍රතිසන්දි විඥාණය හෝ එතනින් එහාට ක්‍රියාත්මක වෙන භවාංග සිතක් ප්‍රකට නොවීමේ කාරණය තමයි එතන තියෙන්නේ මොකද අර චිත්ත අදිෂ්ඨානය නිසා ඉතින් ඒවා ඊටාම සූක්ෂම අවස්ථා එතකොට සරලව අපි පොදු පදනම මත ගත්තහම අණ්ඩජ ජලාබුජ සංසේදජ කියන මේ සත්වයින් සියලු දෙනාටම අණ්ඩජ කියලා කියන්නේ බිජුවටින් හටගන්නා බිත්තරෙන් හටගන්නා සත්වයින් ජලාබුජ කියලා කියන්නේ මව් කුසක වැදෑමසක් තුල ජනිත වෙන්නා සත්වයින් ඒ වගේම සංසේදජ කියලා කියන්නේ කොළමල් ආදී කුණු වෙන තැන්වල ජනිත වෙන සත්වයින් එතකොට මේ හැම සත්වයකටම අර ප්‍රතිසන්දි විඥානය ජනිත වුණාට පස්සේ තමයි අනුක්‍රමයෙන් අර කය නිර්මාණය වෙනකොට ඒ කය ඒ කයෙහි චක්කු සෝත ගාන જીවහා කාය කියන මේ ඉන්ද්‍රියන් ප්‍රකට වෙනකොට තමයි ඒවා සක්‍රිය වෙනකොට තමයි අර කියන චක්ක විඥාන, සෝත විඥාන, ඝාන විඥාන ආදී අවශේෂ විඥානයන් ක්‍රියාත්මක වෙනවා. ඒතර මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් ඒ සත්වයාට සෑම සත්වයකටම සංඛාරපච්චය විඥානං කියලා දක්වන තැන ඒ කුසල කුසල කර්මයන් හේතු කොටගෙන මේ භවය නිමා වෙද්දී තවත් අභිනව ආත්ම භාවයක් ආරම්භ කරමින් ප්‍රතිසන්දි විඥානයක් ජනිත වෙනවා අන්නේ ප්‍රතිසන්දි වශයෙන් ඇතිවෙන මනෝවිඥානයේ මූලික කොටගෙන තමයි ඉතිරි විඥානයන් කුසල කුසල කර්ම විපාක වශයෙන් ජනිත වෙන්නේ මේ කාරණය ඊ타ත්ම සූක්ෂම ඒ වගේම ටිකක් වටහා ගන්නට පහසු නැති බොහොම සංකීර්ණ තැනක් දැන් බෞද්ධ හැටියට අපි කොයි කවුරුත් කුඩා කාලේ ඉඳලා අහලා තියෙනවා දැනගෙන තියෙනවා අපි සසර භවයෙන් භවයේ උපදමින් මැරෙමින් යන ගමනක් අපට තියෙන්නේ කියලා. ඒ මූලික වැටහීම මත අපි ඉන්න නිසා මැරිලා ඊළඟ ආත්ම භවයක උපදිනවා කියලා කිව්වහම අපට ඒක 아무තු දෙයක්වත් අලුත් දෙයක්වත් ඒක අරුමයක්වත් අපිට පිළිගන්න බැරි කාරණයක්වත් වෙන්නේ නැහැ. අපි පුංචි කාලේ ඉඳලා මේ කතාව නැවත නැවත අහලා තියෙන නිසා. නමුත් ඒ ඒ කාරණේ ඒ විදිහට අහලා ඒ පිළිබඳව විශ්වාසයක් ඇති කරගෙන නැති ඕනෑම කෙනෙකුට මේ පිළිබඳව විවිධ තර්ක විතර්ක මතුවෙන්නට පුළුවන්. එතකොට කුඩා කාලේ ඉඳලා මේ කාරණය අහලා තියෙන නිසා අපි ඒ පිළිබඳව අමුතුවෙන් ප්‍රශ්න මතු කරන්න ගියේ නැති වුණාට අපි හැමදෙනාම මේ කාරණය හරියටම අවබෝධ කරගෙන ඉන්නවා කියලා කියන්නටත් බෑ. ඒ මොකද එහෙම අවබෝධ කරගන්න මට්ටමට මනස අනුක්‍රමයෙන් වර්ධනය කරන්න ඕනේ. අපට සද්ධාව තිබිච්ච පමණට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණේ පිළිබඳව අපට විශ්වාසයක් මේ වෙනකොට තියෙනවා. ඒක බෞද්ධයාට ලැබෙන ලොකු භාග්යක්. මොකද සද්ධා සම්පත්තිය. ඒ සද්ධා සම්පත්තිය නිසා තමයි අපි ටිකෙන් ටික ඒ තථාගතයන් වහන්සේ දේශු දේශනා පිළිබඳව ගැඹුරට සිතන්නට විමර්ශනය කරන්න, අධ්‍යයනය කරන්න, පුහුණු කරන්න අපි ආරම්භ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙසූ පමණින් හෝ අපි බෞද්ධයෝ වුණු පමණින් හෝ අපි පුංචි කාලේ ඉඳලා මේක අහපු පමණින් හෝ ඒ පිළිබඳව අපිට යම්කිසි විශ්වාසයක් තිබීම විශේෂයෙන් වැදගත් කාරණයක් වෙනවා. මොකද ඒ විශ්වාසය අපිට නොතිබුණොත් එහෙම දැන් වර්තමානයේ හුඟක් වෙලාවට ටිකක් බුද්ධිමත්යයි කියන උගත්යයි කියන පිරිස හැම දෙයක්ම අනිත්‍ය කිව්ව පමණට අපි ඒවා පිළිගන්න සුදුසු නැහැ. තමන්ගේම ප්‍රඥාවෙන් විමසලා බලලා තේරුම් ගන්නට ඕන. තමන්ගේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැත්නම් ඒ කිසි දෙයක් අපිට පිළිගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ වගේම විද්‍යාත්මක පරේෂණ වලට හසු වෙන්නේ නැත්නම් ඒවා අපිට පිළිගන්න පුළුවන් කාරණා නෙමෙයි. මේ විදිහට එක එක විදිහෙන් තර්ක ගොඩනගනවා. එතකොට සම්මා සම්බුදු කෙනෙක් විසින් සාරාංශක කල්පලක්ෂයක් ඒ වගේම අටාසංඛ්‍ය කල්පලක්ෂයක් සොළසාසංඛ්‍ය කල්පලක්ෂයක් සසර ගමනේ සැරිසරලා උන්වහන්සේගේ ප්‍රඥාව දියුණු කරලා උන්වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරන කාරණා අපිට මේ එක භවයක තර්ක විතර්ක කරලා පමණක් වටහන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් ඒ බඳු කාරණා අපි හිතනවා නම් අපිට අපිට අපේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැත්නම් අපි ඒවා පිළිගන්නේ නැහැ. අපි ඒවා ඒවා අපට පිළිගන්න බෑ. එහෙම නැත්නම් විද්‍යාත්මක පරේෂණ වලට ඒවා හසු වෙන්නේ නැත්නම් අපට ඒවා පිළිගන්න බෑ. ඒ විදිහෙන් අපි ඒක බැහැර කරනවා නම් එතකොට ඒක මේ ජීවිත කාලේ විතරක් නෙමේ සසර ගමනේ කොතෙක් කාලයක් අපට ඒක ගිලිහිලා යනවාද කියලා කියන්නට බෑ. අපේ රේරුකාණේ මහානායක හඳුරේ නිසා මේ පටිච්චසම්පාද විවරණය ග්‍රන්ථයේහි ඒකට හොඳ උදාහරණයක් දක්වනවා. දැන් වෛද්‍යවරයෙක් රෝගියෙක්ව පරීක්ෂා කරලා ඒ රෝගියාගේ රෝග නිධානය සහ ඒ රෝගයට අදාළ සාධක ටික තේරුම් අරගෙන යම්කිසි ඖෂධ වට්ටෝරුවක් නිර්දේශ කරනවා මේ මේ ඖෂධ මේ මේ ප්‍රමාණයෙන් සකස් කරලා මේ මේ විදිහට පරිහරණය කරන්න කියලා. එතකොට දැන් ඒ රෝගියා යම්කිසි තර්කයක් මතු කළොත් එහෙම මේ කියන කතාව ඇත්තද නැත්තද කියලා 100ට 100ක් මට පිළිගැනෙන තෙක් මම මේ බෙහෙත බොන්නේ නැහැ. ඒ කියන්නේ මේ මේ දීපු ඖෂධය හරියටම නිවැරදිද? එතකොට මේ රෝග නිදානේ ඒ කියපු එකමද? එතකොට මේ බෙහෙත් ටික බිව්වන් පස්සේ ඇත්තට මේ රෝගය සුවපත් වෙනවද? ඉතින් ඒ කාරණා ටික හරියටම දැනගන්නකම් මම බෙහෙත් බොන්නේ නැහැ කියලා හිතුවොත් එහෙම එහෙම වුණොත් බෙහෙත් බොන්න වෙන්නේ ලෙඩුන්ට නෙමෙයි වෛද්‍යවරුන්ට විතරයි. මොකද වෛද්‍යවරයාට වෛද්‍යවරයාටනේ අර අර කාරණා ටික ඔක්කොම වටහා ගන්නට පුළුවන් වෙන්නේ. ලෙඩා හැටියට ඒ රෝගියා වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නට යන්නේ Tamante ඒ කාරණා වැටහෙන්නේ නැති නිසානේ. එතකොට ඒ නිසා රෝගියා යම් කිසි තර්කයක් එහෙම නැත්නම් මානයක් ඇති කරගත්තොත් මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් මට වැටහෙනකම් මම බෙහෙත් බොන්නේ නැහැ කියලා. ඉතින් ඔහුට බෙහෙත් නොබීම මිය යන්නටයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ සම්මා සම්බුදු කෙනෙක් ලෝකය පිළිබඳව දේශනා කරන කාරණා අපේ ඉන්ද්‍රයන්ට ප්‍රත්‍යක්ෂ වෙනකන් අපේ ප්‍රඥාවට 100%ක් මේවා තහවුරු වෙනකන් විද්‍යාත්මක උපකරණවලට හෝ එහෙම නැත්නම් ඒ පරේෂණ වලින් ඒවා සනාත වෙනකන් ඒවා අපි පිළිගන්නේ නැහැ මේ තර්කයට අදාළ නැත්නම් අපි ඒක පිළිගන්නේ නැහැ මේ විදිහේ තර්ක විතර්ක කරන්න ගියොත් අපිට මේ ලෝකයේ පිළිබඳව කවමදාකවත් වටහා ගන්නට අවබෝධ කරගන්නට දොරටුවක් විවෘත කරගන්නටවත් අවස්ථාවක් නැති වෙන්නට පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ සියලු දේම අපි සද්ධාව මත පිළිගෙන නිහඬ වෙන්න ඕන කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේවත් ඒ ක්‍රමය අනුමත කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ සම්බන්ධව වුණත් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ මහණෙනි පරචිත්ත විඥානනය නැතිනම් තථාගතයන් වහන්සේගේ මානසික ක්‍රියාකාරීත්වය විමර්ශනය කරලා බලන්නට නුඹලාට ශක්තිය නැතිනම් අඩුම තරමින් කායික වාචසික වශයෙන් තථාගතයන් වහන්සේගේ හැසිරීම දිහා බලලවත් තථාගතයන් වහන්සේ කියන්නේ කෙබඳු කෙනෙක්ද මේ යථාවාදී තථාකාරී ගුණය උන්වහන්සේ සතුව පවතිනවද කියන මේ මේ காரணා විමසලා බලන්නට ඕන මේ අපේ ශාස්ත්‍රූවරයයි මහන්සේ කියන දේ සත්‍යයි කියලා එහෙමම දේවල් විශ්වාස කරගෙන ඉන්නේ නැතුව අපට විමසන්න පුළුවන් කරුණු තියෙනවා. ඒ විමසන්න පුළුවන් කරුණවලදී අපි විමසා බලන්නට ඕන. හැබැයි අපේ අපේ ප්‍රඥාවට ගෝචර නොවන காரணවලදී අපි ඒක විමසන්නට ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උම්මා දස්සවා විඝාතස්සවා භාගියස්ස ඒ තනත්තා එක්ක උමතු වෙනවා. එහෙම නැත්නම් අධික වෙහෙසටපත් වුණු කෙනෙක් වෙනවා. ඉතින් අන්න ඒ බඳු දේවල් තමයි මේ බුද්ධ විෂය, සත්ව විෂය, ඊළඟට කර්ම විෂය මේ වගේ කාරණා අපිට 100ට 100ක්ම මෙන්න මෙහෙමයි කියලා සාමාන්‍ය කෙනෙකුට ස්පර්ශ කරලා හාත්පසින් වටහා ගන්නට පුළුවන් කාරණා නෙමෙයි. ඒවා වටහා ගන්නට පුළුවන් වෙන්නේ තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට. දැන් කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කර්මය පිළිබඳව කම්ම විපාකෝ අචින්තේය. නචින්තිතබ්බෝ යෝ චින්තේය උම්මාදස්සව විඝහතස්සව භාගියස්. එතකොට කර්ම විපාකය කියන එක නොසිතිය යුත්තක්. ඒ එතකොට ඒක යම්කිසි කෙනෙක් හිතන්නට යනවා නම් ඒත නැත්තා එක්ක උමතු වෙනවා එක්ක වෙහෙසටපත් වෙනවා කියන්නේ. දැන් එතකොට මේ ප්‍රකාශනය ගත්තම එහෙනම් අපි කවුරුවත් මේ කර්මය ගැන නොහිතා ඉන්නට ඕන කියන එකද මේකෙන් අදහස් ගන්න. ඒක නෙමෙයි. මේ නචින්තිතබ්බෝ කියලා කියන්නේ දැන් අපි අර යම්කිසි තර්කානුකූලව හිතන කාරණයක් ගත්තාම අපිට පුළුවන් පුටුවක් උඩට වෙලා ඒක ගැන අපේ බුද්ධි මට්ටමින් අපේ තර්ක ඥාණයෙන් හිතලා හිතලා හිතලා කල්පනා කරලා කරලා ඒක පිළිබඳව යම්කිසි තීරණයකට එන්න යම්කිසි ගණිත ගැටලුවක් ගත්තන් පස්සේ අපිට පුළුවන් පුටුවක් උඩට වෙලා වාඩි වෙලා ඒක ගැන හිතලා හිතලා කල්පනා කරලා කරලා කොලයක් අරගෙන ලියලා ලියලා සටහන් කරලා සංකේත යොදලා අපිට පුළුවන් ගණිත ගැටලුව විසඳන්න අන්න ඒ විදිහට හිතලා කල්පනා කරලා අපේ තර්ක ඥානය පාවිච්චි කරලා අපේ බුද්ධිය පාවිච්චි කරලා අපි කල්පනා කරන්නට ගියොත් එහෙම කල්පනා කරලා විතරක් අවබෝධ කරන්නට බැරි විෂයන් තියෙනවා. එහෙමනම් ඒ විෂයන් අපි කොහොමද අවබෝධ කරන්නේ? ඒවට එහෙම එක තැනකට වෙලා වාඩි වෙලා තර්කයෙන් බුද්ධියෙන් කල්පනා කිරීම විතරක් ප්‍රමාණවත් නෑ. ඒ සඳහා අපිට අවශ්‍යයි සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්ති. ඒක සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ මේ දහම එහෙම නැත්නම් ඒ ඒ අපිට වටහා ගන්නට අවශ්‍ය කාරණය මීට ඉස්සෙල්ලා ප්‍රත්‍යක්ෂ කරගත්තු උතුමන් සම්මා සම්බුදුවරු පසේ බුදුවරු රහතන් වහන්සේලා ඒ ආර්ය ශ්‍රාවකයෝ එතකොට උන්වහන්සේලා මේ සම්බන්ධව උන්වහන්සේලා ඇසුරු කරමින් ඒ ආර්ය ශ්‍රාවකයන් ආශ්‍රය කරමින් එහෙම නැත්නම් උන්වහන්සේලාගේ પરම්පරාවෙන් පැමිණෙන ඒ ශ්‍රාවකයන් ඇසුරු කරමින් අපි උත්සාහ කරන්නට ඕනේ සද්ධර්මය අහලා තේරුම් ගන්න. ඒ කියන්නේ ඒ ආර්යයන් වහන්සේලා සම්මා සම්බුදුවරු අවබෝධ කරගෙන දෙසූ මේ ගැඹුරු කාරණා. ඊට පස්සේ අපි ඒවා යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලන්නට ඕන හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් විමසා බලන්නට. ඊට පස්සේ අපි ඒවා නැවත නැවත භාවිතයට ගන්නට ඕන පුහුණු කරන්නට. අන්න එහෙම සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් කියන මේ වැඩපිළිවෙල තුලින් තමයි අපට පුළුවන් වෙන්නේ ඒ සමහර කාරණා ස්පර්ශ කරන්න. එහෙම නැත්නම් දැන් සෝවාන් ඵලයටපත් නොවි යම් කිසි කෙනෙක් ඒ සෝවාන් ඵලයේදී අවබෝධ කරගන්න දේවල් මම අනිවාර්යෙන් ඊට කල්ලාතුව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන කියලා හිතුවට හරියන්නේ ඒ මට්ටමට වැඩෙනකොට තමයි ඒ තනත්තාට යම් යම් කරුණු පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති එතකොට අන්න ඒ විදිහට අපි නොසිතිය යුතුයි කියන එකේ තේරුම ඒ ඒක පැත්තකින් තියලා අපට කර්මය ගැන තේරෙන්නේ අපට කර්ම විපාකය ගැන තේරෙන්නේ ඒවා බුදුවරුන්ට විතරයි අදාළ වෙන්නේ රහතන් වහන්සේලාට විතරයි අදාළ වෙන්නේ කියලා එහෙම පැත්තකින් තියන්න කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ මේක නිකන් අර ගණිත ගැටලුවක් විසඳන්නා වගේ එහෙම නැත්නම් යම්කිසි කරුණක් අපේ බුද්ධියෙන් තර්ක ඥාණයෙන් හිතලා තේරුම් ගන්නවා වගේ එහෙම විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. හැබැයි ඒ තර්කය කියන එක මෙතනදී සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. තර්කයත් එතනට අවශ්‍ය ප්‍රමාණයෙන් එතනට ගන්නට ඕනේ. තමන්ගේ බුද්ධියත් එතනදී යොදා ගන්නට ඕන. ප්‍රඥාවත් යොදා ගන්නට ඕන. අර සත්පුරුෂ ආශ්‍රයත් යොදා ගන්න ඕන. පරතෝ ഘോഷයත් එතනට ගන්න ඕන. ඒ කියන්නේ ඒ සම්මා සම්බුදුරු දෙසූ කාරණා අර සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්මයේ හැටියට අහලා තියෙන්න ඕන. ඒක තමයි පරතෝ ഘോഷය. අපි පිටින් ගන්න කොටස. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය තමන්ගේ ස්ව ප්‍රඥාවෙන් ස්ව බුද්ධිය කලම්බලා මෙහෙवला සිතන්නට ඕන කල්පනා කරන. එතකොට සිතනවා කල්පනා කරනවා කියලා එතන අදහස් කරන්නේ තමන්ට ඕන ඕන විදිහට නෙවෙයි. චින්තාමය ඥානයක් වැඩෙන හැටියට. චින්තාමය ඥානය වැඩෙන්නේ ඒ අදාළ විෂයට අනුකූලව සිතන්නට. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමුකෝ යම් කිසි දෙයක් අපි ශාස්ත්‍රීය වශයෙන් හිතනවා කල්පනා කරනවා ශාස්ත්‍රීය වශයෙන් යමක් ප්‍රකාශ කරනවා ශාස්ත්‍රීය වශයෙන් ප්‍රකාශ කරනවා කියලා කියන්නේ ඒ ශාස්ත්‍රයේ අදාළ સિદ્ધාන්තවලට අනුගත ඒ කියන්නේ දැන් අපි ගණිතය පිළිබඳ ශාස්ත්‍රීය ප්‍රකාශනයක් කරනවා නම් මට ඕන විදිහේ යමක් කියන්නට බෑ. ඒක ගණිතයේ තියෙන સિદ્ધාන්තවලට අනුගතව තමයි ඒ පිළිබඳව සිතන්න ඕන, කල්පනා කරන්න ඕන, තහවුරු කරන්න. එතකොට තමයි ඒක ගණිත විෂය හා බද්ධ වෙච්ච ශාස්ත්‍රීය ප්‍රකාශනයක් වෙන්නේ. ඊළඟට විද්‍යාව පිළිබඳව අපි ශාස්ත්‍රීය ප්‍රකාශනයක් කරනවා. මේ විද්‍යාවේ තියෙන මූලධර්ම වලට අනුගතව ඕන අපි මේ ප්‍රකාශනය කරන්නේ. ඊළඟට ජ්‍යොතිෂය පිළිබඳව අපි ප්‍රකාශනය කරන මේ ජ්‍යොතිෂයේ තියෙන යම් යම් මූලික સિદ્ધාන්ත වලට අනුව ඕන ඒ ප්‍රකාශනය කරා. ඉතිහාසය පිළිබඳව අපි ප්‍රකාශනය කරන ඓතිහාසික සාධක ඓතිහාසික මූලාශ්‍රය පාදක කොටගෙන ඕන අපි මේ ප්‍රකාශනය කරන ඒ ඔස්සේ ඕනේ අපි හිතන්නේ. ඒක මට මේ හීනෙන් පෙනුණා. එතකොට මං භාවනා කරනකොට මට ධානයෙන් පෙනුණා කියලා හරියන්නේ නැහැ ඉතිහාසෙ. ඒක ඒක ශාස්ත්‍රීය ප්‍රකාශනයක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ තමයි අපි ධර්මය අධ්‍යයනය කරනකොට ධර්මයේ පිළිබඳව ධර්මානුකූල ධර්මයේ පිළිබඳව අපි ශාස්ත්‍රීය ප්‍රකාශන නෙමෙයි ශාස්ත්‍රීය චින්තනයක් නෙමෙයි දිනු කරන්නේ ධර්මානුකූල චින්තනය. ඒ ධර්මානුකූල චින්තනයෙන් තමයි අපිට චින්තාමය ඥානය දිනු කරන්න පුළුවන්. ධර්මානුකූල චින්තනය කියලා කියන්නේ මේ විශ්ව ධර්මතාවයන් පාදක කොටගෙනයි හිතන්නේ. විශ්ව ධර්මතාවයන් කියන්නේ මොකද්ද? හේතුඵලය සහ ත්‍රිලක්ෂණය. එතකොට ඒව පදනම් කොටගෙන යමක් පිළිබඳව අපි කල්පනා. එතකොට ආරයන් වහන්සේලා හෝ එහෙම නැත්නම් සත්පුරුෂ කල්යාණ මිත්‍රය ඇසුරු කරමු. උන්වහන්සේලාගේ සද්ධර්මය ශ්‍රවණය කරමු. ඒ සද්ධර්මයේ පිළිබඳව අපිට ගෞරවයක් විශ්වාසයක් ඇති වෙනවා. හැබැයි විශ්වාස මාත්‍රයෙන් අපි දේවල් පිළිගන්නේ නැහැ. අපි ඒ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් සිතා බලමු. එහෙම සිතා බලලා එතනින් නවතින්නෙත් නෑ අපි ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරනවා. අන්න එහෙම පුහුණු කරනකොට තමයි සති සම්පජඤ්ඤය යුක්තව අපිට ඒවා යම් ප්‍රමාණයකට ස්පර්ශ කරන්න පුළුවන්. එතකොට ඒ ස්පර්ශ කරලා අපි වටහා ගන්න දේ ඒක ගණිතයෙන් ඔප්පු කරනවා වගේ අපිට ඔප්පු කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක ඓතිහාසික සාධක වලින් සනාථ කරනවා වගේ සනාථ කරන්න බැරි වෙන්න පුළුවන්. විද්‍යාත්මක පරේක්ෂණයකින් විද්‍යාගාරයක් තුල අපිට පරේක්ෂණ කරලා සනාථ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එහෙම සනාථ කරන්න අපි යන්න ඕනෙත් නැහැ. මොකද මේ මේ අපි අධ්‍යයනය කරන්නේ ඒ විෂයන් සම්බන්ධව නොවන නිසා. ඒ විෂයන් සම්බන්ධව අපි අධ්‍යයනය කරනවා නම් ඒව ඔස්සේ අපි ඒ સિદ્ધાන්ත ගොඩනගන්න. හැබැයි අපි ධර්මයේ පිළිබඳව නම් කල්පනා කරන්නේ ඒ දහමට අදාළ මූලික න්‍යාය මූලික සිද්ධාන්ත වලට. ඉතින් අන්න ඒ වගේ ඊළඟ භවයක උපදිනවද නැද්ද? මේ කර්මයෙන් කොහොමද ඊළඟට විඥානයක් ජනිත වෙන්නේ? මෙතනින් පස්සේ මැරුණහම ඊළඟ භවයක උපදින්නේ මේ තැනත්තාමද? එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? මේ භවයෙන් භවයට යන්නා වූ යම්කිසි ආත්මයක් හෝ සදාකාලික විඥානයක් පවතිනවද? එතකොට මේ විඥානේ මුලින්ම හටගත්තේ කොහොමද මේක ඉබේ හටගත්තද හේතුප්‍රත්‍යයෙන් හටගත්තද ආකස්මිකව හටගත්තද දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළාද කොහොමද මේක නිර්මාණය වුනේ එතකොට මරණයත් එක්කලා මේ සමස්ත ක්‍රියාවලිය අවසන් වෙනවද ආත්මයක් තියෙනවා නම් විඥානයක් තියෙනවා නම් ඒකත් මරණයත් එක්කලා නිමා වෙනවද දැන් මේ බඳු කාරණා අතිශයින් සංකීර්ණයි එතකොට බෞද්ධ හැටියට අපිට මේවා සංකීර්ණ කාරණා නොවේයි වගේ අපිට දැනෙන්නේ අපි දැනට අර සද්ධා මාත්‍රය තුල මේවා වටහා ගන්නට පුළුවන් පසුබිමක් අපේ සංස්කෘතිය තුලින් අපිට හදලා දීලා තියෙනවා. එතනින් එහාට අපි මේවා කොච්චර දුරට වටහා ගන්නවද ඒ තුල වැඩෙනවද කියන එක තීරණය වෙන්නේ අර කියන ප්‍රතිපත්ති ක්‍රමයක් එක්ක. ඒ කියන්නේ කල්යාණ මිත්‍රය ඇසුරු කරමින්, සද්ධර්මයේ ශ්‍රවණය කරමින්, යෝනිසෝ මනසිකාරය හි යෙදෙමින්, ඊට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි අපි කොතෙක් දුරට යෙදෙනවද කියන කාරණයක් එක්කලා තමයි එතනින් ඔබට මේ තථාගතයන් වහන්සේ දේශනා කළ සූක්ෂම කාරණා ගැන අපිට කොයිතරම් වැටහීමක් ඇති වෙනවද, අවබෝධයක් ඇති වෙනවද කියලා තීරණය. අන්න ඒ සම්බන්ධවයි බුදුරජාණන් වහන්සේ අර න චින්තිතබ්බෝ මේවා නිකන් හිතලා කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් දේවල් නෙමෙයි මෙන්න මෙහෙම ප්‍රතිපත්ති ක්‍රමයක් අනුගමනය කරලා එතකොට විද්‍යාව උපදවන්නට පුළුවන් අවිද්‍යාව ප්‍රහාණය කරන්නට පුළුවන්. ඒ කියන්නේ අරහත් මාර්ගඥාණයෙන් මේ සියල්ල ශ්‍රේ කරන්න පුළුවන්. හැබැයි අරහත් මාර්ගඥාණය ඉබේ හටගන්න එකට ප්‍රතිපත්ති ක්‍රමයක් තියෙනවා. ਸਰවඥතා ඥානය කෙනෙකුට ඕන නම් උපදවන්න පුළුවන්. ඒ කියන්නේ මේ සමස්ත විශ්වයටම අදාළ සමස්ත ධර්මතාවයන් Tamanගේ මනසින් ප්‍රත්‍යක්ෂ කරන්න ඕන නම් පුළුවන්. හැබැයි ඒක නිකන් මේ පුටුවක් උඩට වෙලා වාඩි වෙලා ගහක් යටට වෙලා වාඩි වෙලා නිකන් කල්පනා කර කර ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න ගියොත් එක්ක උමතු වෙනවා. එහෙම නැත්නම් වෙහෙසටපත් වෙනවා. ඒකට ප්‍රතිපත්ති ක්‍රමයක් තියෙනවා. අන්නේ ප්‍රතිපත්ති ක්‍රමය හරියට අනුගමනය කළොත් විතරයි ඒ ඥාණය අවදි කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපි අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කරලා අවබෝධ කරගත යුතු ඉතාම සූක්ෂම කාරණයක් තමයි මේ සංස්කාර හේතු කොටගෙන එහෙම නැත්නම් කුසල කුසල කර්ම විපාක හේතු කොටගෙන මේ සත්‍යය මේ යන අවස්ථාවේදී මේ විඥාන පරම්පරාවෙහි ඉදිරි අවස්ථාවක් හැටියට ඒ කියන්නේ මේ විඥාන පරම්පරාව ඊළඟ භවයකට යනවත් නෙමෙයි වෙනත් කෙනෙක් එතන උපදිනවත් නෙවෙයි. මේ සත්වයා නිසා මේ પરම්පරාවේ ඊළඟ පුරුකක් අභිනව ආත්ම භාවයක් හැටියට ජනිත එතකොට දැන් රූප પરම්පරාව ගත්තන් පස්සේ ඊළඟ භවයකට මේ රූප પરම්පරාවේ කිසිදු අදාළ බවක් නැහැ. මොකද මේ මනුෂ්‍ය ශරීරයෙන් ඊළඟ භවයේ අපි උපදිනකොට අපි දෙවියෙක් වෙනවා නම්, බ්‍රහ්මෙක් වෙනවා නම්, තිරිසනෙක් වෙනවා නම් ඒ සත්වයාට මේ ආත්ම භාවයෙන් රූප කොටාස කිසිවක් යන්නේ නැහැ. එහෙමනම් ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි එහෙනම් මොනවද යන්නේ? ඒ යන්නේ මොනවද කියලා කල්පනා කරනකොට තමයි බොහෝ දෙනා හිතන්නට පටන් ගත්තේ මේකේ ආත්මයක් කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් අවිඤ්ඤාසී වූ විඥානයක් පවතිනවා. ඒක තමයි මේ භවෙන් භවයට යන්නේ. එහෙම කල්පනා කළා. එතකොට එහෙම කල්පනා කරනකොට ඒක සාස්වත දෘෂ්ටියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තව සමහරු කල්පනා කරනවා මෙතන සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, විඥානයක් තියෙනවා, ආත්මයක් තියෙනවා. හැබැයි මරණයත් එක්ක සියල්ලක්ම අහෝසි වෙනවා. එතකොට ඒ ප්‍රකාශනය තමයි එහෙමත් ඒ දෘෂ්ටිය තමයි උච්ඡේද දෘෂ්ටියයි කියලා කියන්නේ. එතකොට ඇත්තටම උච්ඡේද දෘෂ්ටිය වඩා බරපතලයි. වඩා බරපතලයි කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටිය ඇති තැනැත්තා සසරක් පිළිබඳව ඔහුට බයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේ කරන්න පුළුවන් ඕනම දෙයක් මොනවා කළත් කමක් නැහැ. මොකද ඊළඟ උපතක් කියලා එකක් නැතිනම් මෙලොව වශයෙන් අපිට පුළුවන් තරම් ඉන්ද්‍රිය පිනවලා සතුටින් සුවෙන් හිටියොත් ඒ හොඳටම ඇති. ඉතින් ඒ දෘෂ්ටිය ගත්තු අතීත කාලේ බුදුහාමුදුරුව පහළ වෙන කාලේ හිටපු ඇතැම් බ්‍රාහමණයෝ කරපු ප්‍රකාශන සම්බන්ධව දක්වනවා රිමං කත්වා ග්‍රතම් ප්‍රවේද. එතකොට ණයට හරි ගිතෙල් කාලා ජීවත් වෙන්න. ඒ කාලේ ගිතෙල් කියන්නේ බොහොම උසස් ආහාරයක්. අදටත් එහෙම තමයි. නමුත් අද ඒවා ලංකාවේ තරම් පාවිච්චි කරන්නේ නැහැ. ඉන්දියාව වගේ රටවල් වල ඒක ඊටාම සූක්ෂම රූප කොටාස වඩවන ශරීරයේ මෘදු මොලොක් කරන ශරීරයේ පෝෂණය කරන වර්ධනය කරන සුවිශේෂ ආහාරයක් හැටියට තමයි ගිතෙල් සලකන්නේ. ඒතකොට ණයට හරි ගිතෙල් කාලා ජීවත් වෙන්න. ඇයි ඒ? බ්‍රස්මී කෘතස්ස දේහස්සේ පුනරාගමනං කෘතං. මේ අලු අලු කරන එහෙම නැත්නම් පුලුස්සල අලු කරලා දැම්මට පස්සේ ඒ ශරීරේ නැවත පැමිණීමක් නැහැ. එතකොට ඒ අර උච්ඡේද දෘෂ්ටිය ගත්තු අයගේ දැක්ම ප්‍රකාශනය. එතකොට ඒ ඒබඳු දෘෂ්ටියක් ඇති තැනත්තා සදාචාරය ගැන කුසලය ගැන ඒ තැනත්තාට උනන්දු වීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඊළඟ භවයක භවයක් ගැන කතන්දරයක් ඒ තැනත්තාගේ ඔළුවේ නැති නිසා. ඊළඟට දුරාචාරයෙන් වළකින්නට ඕන පව්කම් වලින් වළකින්නට ඕන කියලා එතනත්තට අදහසක් නැහැ මොකක් නිසාද ඊළඟ භවයක් ගැන සංඥාවක් නැති නිසා මේ ජීවත් වෙලා ඉන්න කාලේ මොනවා හරි කරලා කමක් නැහැ මම කැමති විදිහට මට ඕන විදිහට ඉන්ද්‍රිය පිනවමින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි එකම ඉලක්කය හැටියට හඳුනාගෙන කටයුතු කරනවා. දැන් අද ඔය බටහිර ලෝකයේ සමහර පුද්ගලයින්ගේ චින්තනය ගත්තන් පස්සේ හුඟක් වෙලාවට ඒ ක්‍රමයට තමයි සැකසෙන්නේ. ඉතින් අවාසනාවට කරුණ තමයි දැන් අපේ රට ගත්තන් පස්සේ අපේ රට බුදුදහම උපතේ ඉඳන්ම ලැබෙන හොඳ සංස්කෘතියක් පසුබිමක් තියනවා බෞද්ධයින්ට හැබැයි ඒ විදිහේ පසුබිමකින් හැදුණු වැඩුණු අය වුණත් දැනුගත්කම් ඇති කරගෙන ආචාර්ය මහාචාර්ය තත්වයටපත් වෙනකොට ඇතැම් අය සමග කතා කළාම අපිට පේනවා ඒ අය කල්පනා කරන්නේ මේ ඊළඟ භවයක උපදිනවා කියන එක මේ ගමේ ඉන්න උපාසකම්මලාගේ සංකල්පයක් ඒගොල්ලෝ තමයි මේ ඊළඟ භවයක උපදිනවා කියලා හිතාගෙන ඒ භවය සාර්ථක කරගන්න මේ කුසල් කරමින් දඟලන්නේ. ඉතින් අපි මේ ඊළඟ භවයක් ගැන හිතලා නෙමෙයි මේ කටයුතු කරන්නේ මේ ඉන්නකම් හොඳින් ඉන්න මේ ඉන්නකම් හොඳින් ඉන්න ජීවිතයක් තමයි අපි ගත කරන්න ඕන කියලා ඒ විදිහට අපිත් එක්කලා ප්‍රකාශ කරපු බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කරන මහාචාර්යවරු අපට හමු වෙලා තියෙනවා. එතකොට ඒ මොකක්ද වෙන්නේ අර දැන් බෞද්ධ හැටියට පුංචි කාලේ ඉඳලා අපට පිහිටපු යම්කිසි සද්ධා මාත්‍රයක් තිබුණා. ඒතර අර දැනුගත්කම සහ තර්ක ඥානය මතුවෙනකොට අර සද්ධා මාත්‍රයෙන් ගිලිහිලා. හැබැයි මේ ධර්මතාවයේ වටහා ගන්නා ප්‍රතිපත්ති ක්‍රමයට අවතීර්ණ වෙලත් නැහැ. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන ඒ වැඩපිළිවෙලට යොමු වෙලත් නැහැ. එතකොට තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ තර්කයෙන් පුටුව උඩට වෙලා කල්පනා කරන්න උත්සාහ කළාට මේක විශ්ය වෙන්නේත් නැහැ. අර කියන සද්ධා මාත්‍රය තුල පිහිටලා ඉන්න සූදානමුත් නැහැ. මොකද ඒක ඒ අය දකින්නේ භක්තිමත් බවක් හැටියට, ගැතිවීමක් හැටියට, Tamanට නොපෙඩෙන නොයටහෙන දෙයක් අපි අමූලිකව විශ්වාස කිරීමක් හැටියට ඒක බුද්ධිමතාගේ බුද්ධියට නිග්‍රහයක් හැටියට ඒ අය දකිනවා. තර්ක ඥානය පරිහරණය කරන්නාගේ දුර්වලකමක් හැටියට ඒක දකින්න. එතකොට එහෙම දකින නිසා සද්ධාවෙන් පිළිගන්නෙත් නෑ මේක ප්‍රඥාවෙන් පිළිගන්නට අදාළ වෙන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලත් නෑ. ඉතින් එහෙම වෙනකොට ඒ අය එක්තරා අතරමඟ තැනක හිර වෙලා ඉන්නවා. ඉතින් බෞද්ධ කිව්වට බෞද්ධ දර්ශනය ගැන කතා කළාට ප්‍රායෝගිකව ඒ අයගේ චින්තනය දැක්ම අර වගේ ඉතා ප්‍රාථමික දුර්වල තැනක හිර වෙනවා. ඒ එහෙම වෙන්නේ කුමක් නිසාද? ඒකයි අපි මුලින්ම කිව්වේ අපි බෞද්ධයෝ නිසා අපට මේ ඊළඟ උපතක් තියද නැද්ද මේ කර්මයෙන් ප්‍රතිසන්දි විඥානයක් හටගන්නවයි කියන මේ කාරණා කිව්වහම අපට ලොකු තර්කයක් ඇති වෙන්නේ නැහැ. අපට ඒක මනසින් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. අපට ඒක පිළිගන්න බැහැ වගේ ගතියක් ඇති වෙන්නේ නැහැ. අපිට මේ පිළිබඳව ඇත්තටම කාට හරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න කිව්වොත් අහන්න ප්‍රශ්නයක් මතුවෙන්නේ නැති තරමට අපේ මනස එතනදී බොහොම සැහැල්ලුයි. ඒ සැහැල්ලු වෙලා තියෙන්නේ හුදෙක් සද්ධාව මත පිහිටලා පමණක් නම් ඒක ප්‍රමාණවත් තත්වයක් නෙමෙයි. ඒ සැහැල්ලු වෙන්නේ අර වගේ තර්කයෙන් බුද්ධියෙන් කල්පනා කරලා ඊළඟ භවයක් තිබුණත් එකයි නැතත් එකයි ඉතින් ඒක අපට අදාළ නැහැ මේක මේ සාමාන්‍ය උපාසකම්මලා කියන තැනට අපි වැටෙන්න ඕනේ කියන මට්ටමේ ඉඳගෙන නම් ඒකත් හොඳ තැනක් නෙමෙයි. ඒතකොට දැනට අපිට එහෙම ඒ පිළිබඳව ලොකු ගැටලුවක් නැත්තම් ඒ සැහැල්ලු බව පාදක කොටගෙන මෙය අවබෝධ කරන්න අනුක්‍රමයෙන් ප්‍රඥාව පොදවන්නට අපි උත්සාහවත් වෙනවා. අන්න ඒ සඳහායි අපි මේ කරුණු ගැන නැවත නැවත ගැඹුරින් සාකච්ඡා කළ යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ විඥාන සංඛාරපච්ච විඥාන අර පූර්ව කృత කුසල කුසල කර්ම හේතු කොටගෙන විඥානය ජනිත වෙනවා. මීට පෙරත් අපි පැහැදිලි කරලා තියෙනවා ඇත්තටම කර්මයෙන් විඥානය ජනිත කරනවා කියලා කිව්වට කර්මයට පමණක් පුළුවන්කමක් නැහැ විඥානයක් ජනිත කරන්න. ඒක අපට හොඳටම පැහැදිලි වෙනවා දැන් අඟුලිමාල කුමාරයා ගත්තන් පස්සේ ගිහි කාලේ දහස් ගණනක් මිනිසුන් ඝාතනය කළා. ඊට පස්සේ අරහත්ත්වයටපත් වෙලා අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කළා. අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කළ නිසා උන්වහන්සේට ඊළඟට මේ මෙතන විඥාන પરම්පරාව අහෝසි වෙනකොට නැවත තැනක අල්ලා ගන්නට භව තණ්හාවක් නැහැ. භව තණ්හාවක් නැති නිසා උන්වහන්සේ සතුව කොයිතරම් කර්ම තිබුණා වුණත් ඒ කර්ම වලට පුළුවන් කමක් නැහැ ප්‍රතිසන්දි විඥානයක් ජනිත කරන්න. එහෙමනම් එතන අපිට පැහැදිලිව පේනවා ප්‍රබල සාධකයක් වෙලා තියෙනවා භව තණ්හා. භව තණ්හාව පවතින්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. ඒ නිසා යම් තැනක භව තණ්හාව තියෙනවනම් එතන අනිවාර්ය සාධකයක් තමයි අවිද්‍යාව. එතකොට අවිද්‍යාවයි භව තණ්හාවයි පමණක් තිබුණට ඒ සත්‍යයගේ ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙන්නට විදිහක් නැහැ. ඒ ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙන්නෙම කර්ම විපාකයක් හැටියට. එතකොට කර්ම ඒක විපාකසිතක්. එතකොට භවතණ්හාව නිසා භවය අල්ලා ගන්නට ඕන. හැබැයි මේතනත්තා සතුව කවර හෝ කුසල කුසල කර්ම වේගයක් තිබිය යුතුය. ඒ නිසා කර්මය කියන්නේ ප්‍රධාන සාධක. එහෙමනම් මෙතන අපිට තේරුම් ගන්නට වෙනවා අවිජ්ජා, තණ්හා, කර්ම. මේ සාධක තුනම එකකින් එකක් වෙන් කරන්න බැරි තරම් ඒකාබද්ධ වුණු ප්‍රබලම සාධක ත්‍රිත්වයක් වෙනවා කුමක් සඳහාද සත්‍යයගේ නැවත උත්පත්තියට. එතකොට මේ නැවත උත්පත්තිය පිළිබඳව මේ සාධක තුනෙන් බුදුරජාණන් වහන්සේ එක් එක් තැන ඒ ඒ සාධකය මතු කොට දක්වලා දේශනා කරපු තැන් තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය කතාවේදී මේ සාධක තුනේ තෘෂ්ණාව නැමැති සාධකය තමයි මතු කරන්නේ. එතකොට මේ සාංශාරික දුක්ඛය නිර්මාණය කරන ප්‍රධාන හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ තණ්හා සාධකය තමයි මතු කරන්නේ. සමුදය සත්‍ය හැටියට තණ්හා. මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා පැහැදිලි කරන අවිද්‍යාව මුල් කොටගෙන කතා කරන මේ සංසාර ප්‍රවෘත්තිය ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවෙන් කර්ම රැස් කරලා ඒ කර්මය කොහොමද ඊළඟ ප්‍රතිසන්දියකට බලපවත්වන්නේ කියන කාරණය මෙතනදී පැහැදිලි කරනවා. එතකොට මේ කාරණා දෙකම નિවරදි වෙන්නේ ඇයි? ඒ කාරණා දෙකම එතනදී බලපවත්වන නිසා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන කර්මයට පමණක් පුළුවන් කමක් නැහැ ප්‍රතිසන්දි විඥානයක් ජනිත කරන්න. හැබැයි කර්මය නැතුව ප්‍රතිසන්දි විඥානයක් ජනිත වෙන්නේ නැහැ. කුමක් නිසාද? ඒ ප්‍රතිසන්දි විඥානයේ යනුම විපාකසිතක්. අපි මුලින් කිව්වා මෙහිදී සංඛාරපච්චය විඥානං කියන්නේ මොනවද කියලා දක්වනකොට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට මේ විඥානයන් අතර චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය කියන මේ විඥාන පහම අභිධර්මයේ දක්වනවා. ඒව අනිවාර්යයෙන්ම විපාක සිත් හැටියටයි ඇති වෙන්නේ. කුසල කුසල කර්මයන්ගේ විපාක හැටියට. ඒවා ක්‍රියාසිත හැටියටවත් එහෙම නැත්නම් කුසල්සිත හැටියටවත් අකුසල් සිත් හැටියටවත් ජනිත වෙන්නේ නැහැ. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ හැම විටම විපාක සිත් හැටියටයි ඇති වෙන්නේ. ඊළඟට මනෝ විඤ්ඤාණ ගත්තාම මනෝ විඤ්ඤාණ කියන්නේ ඊටු ටික ඔක්කොම. මේ මනෝ විඤ්ඤාණ අතර අකුසල විඤ්ඤාණ තියෙනවා, කුසල විඤ්ඤාණ තියෙනවා, ක්‍රියා විඤ්ඤාණ තියෙනවා, ඊළඟට විපාක විඤ්ඤාණ තියෙනවා. මෙතනදි ගන්න විපාක විඥාන පමණයි කුමක් නිසාද සංඛාරපච්චය විඥාන මේ කර්මයෙන් හටගන්නා වූ විඥානයක් ගැනයි මේ කතා කරන්නේ ඒ නිසා කර්මයෙන් නම් හටගන්නේ ඒක අනිවාර්යෙන් විපාකයක් ඒ නිසා ප්‍රතිසන්දිසිත ජනිත වෙන්නේ විපාකයක් හැටියටයි. එතකොට කර්ම විපාකයේ සත්වයා සතුව නොතිබුණොත් මේ ප්‍රතිසන්දි විඥානය ඇති වෙන්නට විදිහක් නැති කර්ම විපාක නැති සත්වෙක් මේ සසර ගමනේ නැති නිසා. ඒ නිසා කර්ම විපාක අහෝසි කරලා භව ගමන නිමා කරන කිසිදු සත්වෙක් මේ විශ්වයේ ඇත්තේ නැහැ. සම්මා සම්බුදුරු පසේ බුදුරු රහතන් වහන්සේලා හැටියට මේ බෝධි ත්‍රයෙන් කෙලස් ප්‍රහාණය කරන කර්මක්ෂය කර ඥානය උපදවන ඒ උතුමන් වහන්සේලා ගත්තන් පස්සේ කිසිදු උත්තමයෙක් මෙතෙක් සසර ගමනේ සාංශාරිකව සිද්ධ කරන ලද කර්ම නිමාවටපත් වෙලා භව ගමන නිමා කරපු කෙනෙක් නැහැ යම් කෙනෙක් එබඳු ප්‍රකාශනයක් කරනවා නම් ඒක එක්තරා දෘෂ්ටියක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අර සත් ශාස්ත්‍රවරු අතර ඇතැම් අය හිටියා එහෙම ප්‍රකාශන කරන අය මේ සසර ගමනේ නිශ්චිත භව සංඛ්‍යාවක් තියෙනවා. ඒ භවවලදී අර ගෙනාපු කර්ම ඉවර කරලා ඉවර කරලා ඉවර කරලා නූල් බෝලයක් දිගෑරලා ඉවර කළා වගේ යම් අවස්ථාවක ඉවර වෙනවායි කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට ශරීරයට දැඩි දුක් දුන්නු අය අත්තකිලමතාන යෝගයේ තෝරාගත්තු අය ඒගොල්ල ප්‍රකාශ කළේ ශරීරයට දුක් දීලා పూర్ව කර්ම ගෙවා දමලා අභිනව කර්ම නොකර සිටින්නට ඕන. එතකොට අභිනව කර්ම නොකර සිටලා සිටමින් పూర్ව කර්ම ශරීර තාපණය තුලින් ඒ කියන්නේ කයට දුක් දීම තුලින් අත්තකිලමතාන යෝගය තුලින් අතීත කර්ම ගෙවා දමමින් අභිනව කර්ම ජනිත කරන්නේ නැතිනම් ඒතනත්තාට පුළුවන් විමුක්තියක් කරා යන්නට කියලා ප්‍රකාශ කළා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන එකක් වැරදි දෘෂ්ටියක්. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි මොකද සාංශාරික කර්ම ගෙවා දමන්නට කියලා මේ මොහොතේ සිත වචනය කය ක්‍රියාත්මක කරන ෂණයක් ෂණයක් පාසා අභිනවෙන් කර්ම රැස් වෙනවා. අභිනවයෙන් කර්ම අපි අපි මුලදිමත් පැහැදිලි කළා අවිද්‍යාව ගැන කතා කරනකොට ඇතැම් ස්වාමින් වහන්සේලා පවා කියන කරුණක් තමයි සමහර වෙලාවට ඒක වැරදි විදිහට ප්‍රකාශ කරනවා අකුසල් කරන්නත් එපා කුසල් කරන්නත් එපා අකුසල් වලිනුත් සසර දිග්ගැසෙනවා කුසල් වලිනුත් සසර දිග්ගැසෙනවා එහෙම අකුසලුත් නොකර කුසලුත් නොකර ඉන්න පුළුවන් සත්වෙක් අරහත්යෙන් මෙපිට කවුරුවත් ඇත්තේ නැහැ අරහත් වෙන්නේ පිට එක්ක අකුසල් සිද්ධ වෙනවා අකුසල් සිදු නොකරන හැම මොහොතකම කුසල් සිද්ධ වෙනවා අකුසල් සිතුත් ඇති නොවි කුසල් සිතුත් ඇති නොවි ක්‍රියාසිත ඇති වෙන්නේ නැහැ රහතන් වහන්සේ නමක් හැරුණකොට එහෙමනම් අපිට කර්ම රැස් නොකර ඉන්නට පුළුවන් අවස්ථාවක් නැහැ අරහත් වෙන්නේ පිට එහෙමනම් ශරීරයට කොයිතරම් දැඩි දුක් දෙමින් අලුතෙන් කර්ම රැස් නොකර ඉන්නවා කියලා උත්සාහ කළාට ඒක කළ හැකි දෙයක් නෙමෙයි. ඒක අනවබෝධය නිසා ඇතිවෙන අර්බුදයක්. ඊළඟට අර විදිහට යම්කිසි කෙනෙක් මේ කර්ම ඔක්කොම ගෙවිලා ගෙවිලා යම් දවසක අර නූල් බෝලයක් දිගහැරලා දිගහැරලා ඉවර වුණාම මේ නූල ඉවර වුණාට පස්සේ නූල් බෝල ඉවර වෙනවනේ. ඒ වගේ මේ භව ගමන නිශ්චිත ආත්ම භව සංඛ්‍යාවක් ගිහිල්ලා ගිහිල්ලා නිම වෙනවා කියලා කියනවනම් ඒකත් මිත්‍යා දෘෂ්ටියක් කුමක් නිසාද? එහෙම නිම වෙන්නට පුළුවන් කමක් නැහැ. සත්‍යය තුළ භව තණ්හාව සහ කර්ම නැවත නැවත ජනිත වෙන තාක්කල්. ඉතින් මේ මේ බඳු සංකීර්ණ තත්වයක් තුළ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් සදාකාලික විඥානයක්වත් නොවේ පවතින්නේ මේ සියලු අර්බුද මතු උනේ මතු වෙන්නේ මෙතන මමය සත්වයක්ක පුද්ගලයෙක්ක කියලා ගත්තාම එතකොට මම කියලා ගත්තාම අතීතයේ හිටියේ මමමද එතකොට අනාගතයේ උපදින්නෙත් ඒ මමමද දැන් ඔන්න අර්බුදේ මතුවෙනවා. ඊළඟට සත්වයක් හැටියට ගත්තාම ඒ හිටපු සත්වයාමද මේ මේ ඉන්න සත්වයාමද අර කියන ප්‍රශ්නයක් මතුවෙනවා. එතන මේ ගැටලුව තථාගතයන් වහන්සේ निराකරණය කරන්නේ. මෙතන සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, ආත්මයකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ. මෙතන ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ක්‍රියාවලිය. ඒ නාම රූප ධර්ම එකින් එක එකින් එක ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය වෙමින් හටගෙන මේ කය තුල විඥාන ධාරාව ක්‍රියාත්මක වෙනවා ප්‍රතිසන්දි විඥානයේ පටන් චුතිසිත දක්වා ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ අභිනව ආත්ම භාවයක එහෙම නැත්නම් යම්කිසි පෙර භවයේ පෙර භවයේ නිම කරමින් අවසානයේට ඇති වෙන සිත හඳුන්වනවා චුතිසිත කියලා. ඒ චුතිසිත ඇති වෙනවත් සමගම ඒ තනත්තාගේ භව තණ්හාව තවම ඉතිරි වෙලා තියෙනවා නම් භව තණ්හාව කියලා කියන්නේ මොකක්ද ඊළඟ භවයක උපදින්නට ඕන කියන අදහස නෙමෙයි භව තණ්හාවයි කියලා කියන්නේ ජීවත් වෙන්නට ඕන පවතින්නට ඕන කියන මේ හැඟීම. එතකොට මේ හැඟීම කුරා කුහුඹු වගේ පටන් සකල සත්වයන් තුලම පවතිනවා. ප්‍රතජන සත්වයන් තුල සහ අරහත්ත්වයෙන් මෙපිට සියලු සත්වයන් තුල. එතකොට අන්නේ කියන භවතණ්හා විසින් ඒ භවතණ්හාව තිබියදී කියන්නේ ජීවත් වෙන්න ඕන පවතින්න ඕන කියන අදහස තියෙද්දි තමයි දැන් මේ කයත් එක්ක බද්ධ වෙලා තියෙන චිත්ත පරම්පරාවට මේ කය ඇසුරු කොටගෙන පැවතීමේ හැකියාව නැති වෙනවා මොකක් නිසාද හැකියාව නැති වෙන්නේ සිතකට කයක් ඇසුරු කොටගෙන ඕන ඕන හැටියට පවතින්න බෑ මෙතන තියෙන්නේ අන්‍යෝන්‍ය හේතුඵල සම්බන්ධතාවය. එතකොට ඒ අදාළ සාධක තියෙනවා නම් විතරයි සිතට පුළුවන් වෙන්නේ කය ඇසුරු කොටගෙන පවතින්න. එතකොට මොනවද අදාළ සාධක කියලා කියන්නේ? ඒ කයේ යම්කිසි ජීව ගුණයක් තියෙන්නට ඕන ඒ වගේම ඒකයේ ප්‍රධාන වශයෙන් ජීව ගුණය පිළිබඳව කාරණේ කෙසේ වෙතත් එතන ප්‍රධාන වශයෙන් තියෙන්නට ඕන සිතට ඇසුරු කොට පවතින්නට පුළුවන් රූප කොටාශය ඒ රූප කොටාශය හඳුන්වනවා හදය වත්තු රූපයයි කියලා හදවත්තු කියන රූපයයි කියලා කියන්නේ අපි මේ ශල්‍ය කර්ම කරන ලේ පොම්ප කරන මේ මාංශමය හෘදය නෙමෙයි ඒක කයේ නිර්මාණයක්. ඒ මාංශමය හෘදය ඇසුරු කොටගෙන සමස්ත කය පුරාම ක්‍රියාත්මක වන ලේ ධාතුෙහි මිශ්‍රව පවතිනවා పూర్ව කෘත කර්ම බලය ජනිත කරන්නා වූ හදය වත්තු නැමැති සූක්ෂම රූප කොටාශය. ඒ රූප කොටාශය තියෙන තාක්කල් තමයි විඥාණයට පුළුවන්කම තියෙන්නේ මේ කය ඇසුරු කොටගෙන ඉන්නට. දැන් අපි හිතමුකෝ යම්කිසි දෙයක යම්කිසි දියරයක කාන්දම් කුඩු මිශ්‍ර වෙලා තියෙනවා. කාන්දම් කුඩු මිශ්‍ර වෙලා තියෙන තාක්කල් අර ලෝහමය ද්‍රව්‍ය ඇද ගැනීමේ යම්කිසි ශක්තියක් මේකේ තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලේවල අර හදයවත්තු නැමැති කර්මජ කර්මජ කියලා කියන්නේ කර්මයෙන් හටගත් රූප කොටසේ තියෙන තාක්කල් තමයි විඥාණයට පුළුවන්කම තියෙන්නේ මේ කය අසුරු කොටගෙන පවතින. එතකොට යම්කිසි හේතුවක් නිසා අර හදයවත්තු රූප කොටාශය ෂය වෙලා අහෝසි වෙනවා. එහෙම වෙන්නට කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආයුක්ඛය කම්මක්ඛය උභයක්ඛය උපච්ඡේදය ආයුක්ඛය කියලා කියන්නේ ආයුෂ අවසන් වීම. ආයුෂ අවසන් වෙනවායි කියලා කියන්නේ දැන් මේ කාරණා අපි අහලා තියෙන පොදු කාරණා. නමුත් මෙතනට අදාළ නිසා කෙටියෙන් පැහැදිලි කරන්නේ ආයුෂ අවසන් වෙනවායි කියලා කියන්නේ යමක් හටගෙන එහි උපරිම වර්ධනයට ගිහිල්ලා ආපස්සට ක්ෂය වෙලා යන්නට ගත වෙන කාලය. යම් චක්‍රයක් නිමා වෙන්නට ගත වෙන කාලය. ගොයන් ගහක් අපි වී ඇටේ කුඹරට දැම්මහම ඒක පැලවෙලා ඒක ගහ වැඩිලා ඒක බණ්ඩි ගොයම හැටියට පීදිලා කරල මතු පිටට ඇවිල්ලා ඒක පැහිලා වේලිලා අස්වැන්න නෙලා ගන්නට පුළුවන් මට්ටමට එනකොට ඒකේ චක්‍රය අවසానයි ඊළඟට මල් කැකුලක් හැටියට ඇවිදින් ඒක මෝරලා මෝදු වෙලා පිපිලා පර වෙලා යනකොට ඒකේ චක්‍රය අවසానයි ගහක් මූල බීජයෙන් හැදිලා ලොකු මහත් වෙලා මල්පල දරලා අතුපතර විහිදිලා කලක් පැවතිලා අනුක්‍රමයෙන් ශ්‍රේ වෙලා ගහ දි รา පත් වෙනකොට ඒකේ චක්‍රය ඉවරයි. අන්න ඒ වගේ මේ මිනිස් කය පවත්වන්නට පුළුවන් පූර්ණ චක්‍රය නිම වෙලා විඥාණය නිරුද්ධ වෙනවා නම් ඒ අවස්ථාව හඳුන්වනවා ආයුෂ අවසන් වෙලා මරණයටපත් වෙනවායි කියලා. එතකොට මේ මිනිස් කයේ ආයු චක්‍රය කලින් කලට වෙනස් වෙනවා. ඇතැම් කලක වසර අසංඛ්‍යයක්. ඇතැම් කලක වසර ලක්ෂයක් පමණ. ඇතැම් කලක දහස් ගණනක්. බුදුරජාණන් වහන්සේ ජීවත්ව වැඩ ඉන්න කාලේ අවුරුදු 120ක්. දැන් ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු පරිහරණය අවුරුදු 70ක් පමණ කියලා ගණනය කළා. එතකොට දැන් මේ අවුරුදු 70 කියන එක තමයි ආයු කාලය. ඒ කියන්නේ මේ කය අර කුඩා කාලේ ඉඳලා වැඩිලා ලොකු මහත් වෙලා තරුණ වෙලා වයස්ගත වෙලා ශ්‍රය වෙලා අනුක්‍රමයෙන් අවසාන වෙන්න වෙන බාහිර බලපෑමකින් තොරව මේක ශ්‍රය වෙලා යන්නට ගත වෙන කාලය. ඒ කාලය නිම වුණොත් අර හදේවත් රූපය තවදුරටත් පවතින්නට ශක්තිය නැහැ. ඒක ෂය වෙලා යනවා. ෂය වෙනකොට විඥාණයට මේකයි අසුරු කොටගෙන පවතින්නට බෑ. පවතින්නට බැරි වෙච්ච ගමන් මේ චිත්ත පරම්පරාව යම් තැනකින් චිත්ත පරම්පරාව කියන්නේ එකක් නෙමෙයිනේ. එතකොට එකක් ඇති වෙනවා නැති වෙනවා ඊළඟ එක හට ගන්නවා ඒක නැති වෙනවා ඊළඟ එක හට ගන්නවා ඒක නැති වෙනවා එහෙනම් පරම්පරාවක් නෑන්නේ. එතකොට යම් මොහොතක අර ටික සම්පූර්ණයෙන් ෂය වෙනකොට ඒ අවසන් අවස්ථාවේ සිත නිරුද්ධ වෙනවා. අන්නේ නිරුද්ධ වෙන අවස්ථාව තමයි චුතිසිත කියලා කියන්නේ. ඒ චුතිසිතට අනතුරුව සත්වයාගේ පවතණ්හාව තියෙන නිසා ඒ චිත්ත පරම්පරාවෙම ඊළඟ සිත හට ගන්නවා. ඒකට තමයි ප්‍රතිසන්දසිතයි කියලා කියන්නේ. එතකොට මේ මේ ඛණ්ඩණය වීම වෙන්නට පුළුවන් ආකාර හතර බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඒ අර ජීවන චක්‍රය නිම වෙලා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් විඥානයේ ජනිත වුණු ඒ කියන්නේ සංඛාරපච්චා විඥානන්නේ කුසල කුසල කර්ම විපාක හැටියටනේ ප්‍රතිසන්දි විඥානේ ජනිත වෙන්නේ. ඒ ප්‍රතිසන්දි විඥානේ ජනිත වුණු සැනින්ම ප්‍රතිසන්දි විඥානේ නිරුද්ධ වෙනවා. මොකද සිතේ ආයු කාලය චිත්තක්ෂණයයිනේ. ඊට පස්සේ නැවතත් ප්‍රතිසන්දි සිතම ජනිත වෙනවා. නැවතත් ප්‍රතිසන්දි සිතම ජනිත. ඒ දෙවනුව තුන්වෙනුව හට ගන්නා සිත්වලට ප්‍රතිසන්දි සිතේ ස්වરૂපය තිබ්බට ඒවට ප්‍රතිසන්දි සිත් කියන්නේ ඒවට කියන්නේ භවාංග සිත කියලා. හැබැයි අර ප්‍රතිසන්දසිතේ ස්වરૂපයෙන්ම ඒ අරමුණම ගනිමින් තමයි ජනිත ඇයි ඒවට භවංගසිත කියලා කියන්නේ මේ පංචස්කන්ධය සම්පූර්ණ එක්තරා ආත්ම භාවයක් තුල යම් භවයක් තුල නඩත්තු කරගෙන යන මූල ශක්තිය තමයි මේ ප්‍රතිසන්දි විඥාණය විඥාණයෙන් නැවත නැවත ජනිත කරන විඥාන පරම්පරාව. ඒක මනෝද්වාරයයි කියලත් හඳුන්වනවා භවාංග චිත්තයයි කියලත් හඳුන්වනවා. එතකොට මේ භවාංග චිත්ත පරම්පරාව සම්පූර්ණයෙන් ඇති කරන්නේ සංඛාරපච්චය මේ පූර්වකృత කුසල කුසල කර්මවලින්. එතකොට manuss ලෝකේ උපදින්නේ කුසල කර්මයෙන් නිසා ඒ භවාංග චිත්ත පරම්පරාව සම්පූර්ණයෙන්ම නඩත්තු කරන්නේ ඒ සත්‍යයට මනුලව උපදින්නට උපකාර වුණු ජනක කර්ම වේගයේ විසින්. ඒ උත්පත්තිය සකසලා දුන්නු ජනක කර්ම වේගය. එහෙම නැත්නම් ප්‍රතිසන්දි විපාකයේ විසින් ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියලා දෙවිධයකින් කර්ම විපාක ලැබෙනවා. ප්‍රතිසන්දි විපාක කියලා කියන අභිනව ආත්ම භාවයක ජනිත කරන්න උපකාර වෙන කර්ම වේගය. ඒතර ඒ කර්ම වේගයේ යම් අවස්ථාවක ශ්‍රය වුණොත් එතනින් එහාට අර භවංග චිත්ත පරම්පරාව තවදුරටත් නඩත්තු කරගන්න බෑ. ඒ චිත්ත පරම්පරාව එතනින් ඛණ්ඩණය ඒ එහෙම ඛණ්ඩණය වුණොත් එහිම ඊළඟ සිත වෙනත් තැනක ජනිත වෙනවා. එතකොට මේ ඛණ්ඩණය වුණු තැන චුතිසිත කියලා හඳුන්වනවා නැවත ජනිත වුණු තැන ප්‍රතිසන්දේසිත කියලා හඳුන්වනවා. එතකොට ඒක හඳුන්වන්නේ කර්මක්ෂය මරණයයි. ආයුක්ඛය කියලා කියන්නේ කයට අදාළ චක්‍රය නිමා වෙලා කම්මක්ඛය කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥාණයට ගෙනාපු මේ සංඛාරපච්චා විඥානං කියන පූර්වකృత සංස්කාර බලය කර්ම බලය නිමාවටපත් වුණු තැන විඥාන પરම්පරාව ඛණ්ඩණය. ඒතර උභයක්කය කියලා කියන්නේ ওই දෙකම එකවර සිද්ධ වෙලා වෙන්නට පුළුවන්. උපච්ඡේදක කියලා කියන්නේ තාම කයේ පූර්ණ චක්‍රය නිම වෙලත් නැහැ. ඒ වගේම ප්‍රතිසන්දි විඥානයේ දිගින් දිගට පවත්වාගෙන යනට අදාළ කර්ම වේගය නිම වෙලත් නැහැ. හැබැයි ශනික හේතුවක් නිසා, බාහිර හේතුවක් නිසා, එහෙමත් නැත්නම් පූර්වකృత කර්ම වේගයක් ඉදිරිපත් වීම නිසා අර විඥාණයට මේ කය අසුරු කරගෙන පැවතීමේ අවස්ථාව ඛණ්ඩණය කරනවා අර ජීව ගුණය නැති කිරීම තුලින් හෝ එහෙම නැත්නම් ප්‍රාණ ශක්තිය විසුරුවා හැරීම තුලින් හෝ එහෙම නැත්නම් අර කය අංග ප්‍රත්‍යංග විනාශ කිරීම තුලින් හෝ මේ කවර හෝ ආකාරයකින් යම් පීඩනයක් ඇති කරලා තවදුරටත් අර චිත්ත පරම්පරාවට මේ කය ඇසුරු කොටගෙන පවතින්නට තියෙන හදයවත් රූපයන්ගේ නිසි කලමනාකරණය විකෘති කරන. එතකොට හදයවත් රූපය කර්ම බලයෙන් ඇති වෙන්නේ ඒ ඒ රූප කොටාසේ තියෙන තාක්කල් විතරයි විඥාණයට මේක ඇසුරු කරගෙන පවතින්න පුළුවන් එතකොට ඒ හදයවත් රූපයන් විපරීත වුණු තැන තව දුරටත් විඥාණයට මේ අසුරු කොටගෙන පවතින්නට බැරි වෙනවා. එතකොට විඥාණය එතනින් ඛණ්ඩණය වෙනවා. එතන මේ ක්‍රම හතරෙන් කවර හෝ කාරණයක් මතුවුණු තැන විඥාන પરම්පරාවට තව දුරටත් මේ කය අසුරු කරගෙන යන්නට බැරි වෙනවා. එතනින් ඛණ්ඩණය. එතකොට ඛණ්ඩණය වෙන තැන කුමක්ද? අර ප්‍රතිසන්දිසිතහා සමාන චිත්ත પરම්පරාවක් ඇති වෙනවා කියලා අපි කියවනේ. ඒකට ඒකට තමයි භවාංග චිත්තය කියලා කියන්නේ. අන්නේ භවාංග වශයෙන් පැවතුණු මනෝද්වාරය වශයෙන් පැවතුනේ මූල චිත්තය තමයි මේ නිරුද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රතිසන්දි සිත වෙන්නේ භවාංග සිත වෙන්නේ චුති සිත වෙන්නේ එක හා සමානම චිත්තයක්. ඊට පස්සේ චුතිසිතෙන් අනතුරුව දැන් ඒ ඒ සත්වයාගේ ඒ විඥාන පරම්පරාව තවදුරටත් පැවතීමේ ජීවත් වීමේ ඕනෑකම තියෙන නිසා භව තණ්හාව තියෙන නිසා දැන් අභිනව ආත්ම භාවයක ජනිත වෙනවා. දැන් භව තණ්හාව තමයි පොළඹවන්නේ. ඒක තමයි භව නෙත්‍ය කියලා කියන්නේ. නෙත්‍ය කියලා කියන්නේ දැන් දැකලා ඇතිනේ අර බාසුන් නැහැලා ගෙවල් වල බිත්ති බඳිනකොට එක බිත්තියක් තව බිත්තියකට සම්බන්ධ කරන්න ඕන නම් පිටපැත්තට gadol කීපයක් පන්නලා තියෙනවා. ඒ පන්නපු එකට තමයි ඊළඟ බිත්තිය ඇවිදින් සම්බන්ධ වෙන්නේ. එහෙම පන්නලා තිබ්බේ නැත්නම් පස්සේ කාලෙක එතන බිත්ති දෙක බිඳිලා වෙන් වෙන්නට පුළුවන්. ඉරිතලන්නට පුළුවන්. එහෙම නොවෙන්නට තමයි එකකට එකක් සම්බන්ධ කරන්නේ. ඒ සම්බන්ධ කරන එකට කියනවා නෙත්‍යයි කියලා. එතකොට අන්න වගේ භව නෙත්‍ය කියලා කියන්නේ මේ භව තණ්හාව. ඒ භව තණ්හාව විසින් තමයි ඊළඟ භවයට මේ චිත්ත පරම්පරාව පොළඹවන්නේ. හැබැයි පෙළඹෙව්වට මේ ඒ පොළඹවන ආකාරයෙන් ඒ සිත ජනිත වෙන්නට නම් විපාක සිතක් හැටියට ජනිත වෙන්න නම් ඒකට අදාළ අනිවාර්ය කර්මයක් තියෙන්නට එතකොට එනිසා ඒ සත්වයාට ඒ ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙන්නට යෝග්‍ය වූ කර්ම වේගයක් අවසානයේ මතුවෙනවා. ඒ මතුවෙන අවස්ථාව තමයි කර්ම, කර්ම නිමිති, ගති නිමිති වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර කර්ම කියලා කියන්නේ කුසල් හෝ අකුසල් තමන් පෙර භවයේ හෝ මේ භවයේ කරපුවා ඒ කර්මයේ හැටියට මතුවෙනවා. කර්ම නිමිති කියලා කියන්නේ කර්මයට අදාළ සාධක. දානයක් දුන්නා නම් ස්වාමින් වහන්සේලා පරිස්කාර දානෝපකරණ ඒව පෙනෙන්නට පුළුවන් සතෙක් මැරුවා නම් ඝාතනය කරපු සත්වයා ඒ ඝාතනය කරපු සතාගේ මාංශ ඒ ගත්තු උපකරණ ඒ සතා කෑ ගහන හැටි එතකොට මේ වගේ දේවල් අරමුණු වෙන්නට පුළුවන් ඒ තමයි කර්ම නිමිති. ගති නිමිති කියලා කියන්නේ උපදින්නට යන තන පිළිබඳ සටහන්. ඒක දෙවිධයකට වෙන්නට පුළුවන්. කර්ම වේගය මතුවීම නිසා උත්පත්තිය තීරණය වෙන්නටත් පුළුවන්. ඒ වගේම අන්තිම මොහොතේ ඒතනත්තාට ඉන්ද්‍රයන්ට අරමුණු වෙන ආරම්මන නිසා ඊට ගැළපෙන හැටියට කර්ම වේගය මතුවෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ අපි මීට පෙර අවස්ථාවක සිහිපත් කළා දැන් ඔය තිරිසන් සත්තු සමග එහෙම ලොකු සම්බන්ධතා ඇති කරගෙන ගොඩාක් සෙනෙහසින් ආදරයෙන් හිටියොත් අර මැරෙන මොහොතේ ඒ මනුස්සයාට අර තමන්ගේ සුරතලාව නම් පෙනුනේ සුරතලාව නම් සිහිපත් උනේ එතකොට දැන් මේ වෙනත් කුසල කර්ම බොහොමයක් තිබුණා වුණාට අර තමන්ගේ සුරතව සතායේ තිරිසන් සතා අරමුණු වීම තුල ඉබඳු භවයක ජනිත වෙන්නට කර්මය ශනිකව සැකසෙන්නට පුළුවන් ඉතින් ඒ නිසා සුරතා සතුන් ආදරයෙන් සෙනෙහසින් හැදීමෙන් ඒ සතාට වාසියක් වෙනවා මොකද ඌටත් ඒකම වෙන්න පුළුවන් ඌටත් මැරෙන මොහොතේ අර තමන්ගේ ස්වාමියා අර මිනිස්සයව අරමුණු වෙන්නට පුළුවන් ඒ මොනොත් ඒ සතා මනුලොවට එන්න පුළුවන් අපිට ඒ සතාව අරමුණු වුණොත් අපි ඒ ලෝකෙට යන්න පුළුවන් ඉතින් දෙගොල්ල මාරු වෙන්න පුළුවන් ඉතින් එහෙම නොවෙන්නට අපි සත්ව කරුණාවෙන් සතුන්ට සැලකීම වරදක් නෙමෙයි හැබැයි අර අනවශ්‍ය තරම් බන්ධනයක් ඇති නොකර ගන්නටත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒක අර ගති නිමිති හැටියට අපේ මනස වෙනස් කරන්නට යම් බලපෑමක් ඇති කරන්නට පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අවසාන මොහොතේ භව භවතණ්හා විසින් තමයි මෙතනින් නවතින්නේ නැතුව මේ විඥාන પરම්පරාව තවදුරටත් ක්‍රියාත්මක වෙන්නට භව නෙත්‍ය හදන්නේ. කියන්නේ තල්ලු කරන්නේ ඒ පෙළඹවීම ඇති කරන්නේ. හැබැයි පෙළඹවීම ඇති කළාට ඒ පෙළඹවීමත් එක්කලා ප්‍රතිසන්දි විඥාණය මනුලෝද ජනිත වෙන්නේ දෙව්ලෝද ජනිත වෙන්නේ බඹලෝද ජනිත වෙන්නේ සතර අපායන් තැනකද ජනිත වෙන්නේ කියලා ඒ ගතිය තීරණය කරන්නේ අර කර්මයාගේ විපාකය මත ඒ නිසා විපාකය ආවේ නැත්තම් ප්‍රතිසන්දිසිත ජනිත වෙන්න විදිහක් නැහැ මොකද ප්‍රතිසන්දිසිත කියන්නේම විපාකසිතක් නිසා එතකොට කොයිතරම් විපාකයක් ඒ තනත්තාට විපාක දෙන්න කර්ම වශයෙන් පෙළ ගහිලා තිබුණත් කරන්න දෙයක් නැහැ භව තණ්හාව ඇති වෙන්නේ නැත්නම් භව නෙත්‍ය අර ඊළඟ භවයත් එක්කලා පුරුද්දන ඒ වේගය ඒ තල්ලු කිරීම ඒ සම්බන්ධය ගොඩනැගෙන්නේ නැති නිසා ඒ නිසා භව තණ්හාව දුරු කළොත් කුසල කර්ම අකුසල කර්ම මොනවා තිබ්බත් ඊළඟ විඥානයක් ප්‍රතිසන්ද විඥානයක් ජනිත වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රතිසන්ද ඒ භවතණ්හාව තිබුණා වුණත් කර්ම වේගයෙන් නැතිනම් එතන ජනිත වෙන්න විදිහක් නැහැ. ඉතින් මේ දෙවෙනි අවස්ථාව අපි තර්කානුකූලව කිව්වට එහෙම එකක් ලෝකේ කවදාවත් වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ මොකද සසර සැරිසරනා වූ සත්වයාට කර්මයන් නැති අවස්ථාවක් එන්නේ නැහැ කර්මය අනිවාර්යෙන් තියෙනවා ඉතින් ඒ ඒක අපි තර්කානුකූලව හරියෙන් මතු කරන්නේ ඇයිද ප්‍රතිසන්දිසිත කියලා කියන්නේ විපාකසිතක් නිසා ඒ විපාකය දෙන්නට නම් අනිවාර්යයෙන්ම කර්මයක් ඉදිරිපත් වෙන්නට ඕන. ඉතින් අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ සංඛාරපච්චය විඥාන. මේ කියන ප්‍රතිසන්දිසිත ජනිත වෙන්නේම පූර්වකృత කුසල කුසල කර්මයන්ගේ විපාකයක් හැටියටයි කියන බව. එතකොට එතනින් එහාට තමයි ඒ සත්වයාගේ චක්කුසෝත ඝාන જીවහා කාය කියන මේ ඉන්ද්‍රයන් පහළ වීමත් එක්කලා ඕපපාතික සත්වයින්ට නම් ඒ මොහොතේම ඕපපාතිකව කර්ම වේගයෙන් ඒ ඉන්ද්‍රයන් පහළ වෙන්න නිසා අවශේෂ විඥානයනොත් එතන ඉඳලා පහළ වෙන්න පුළුවන් අණ්ඩජ ජලාබුජ සංසේදජ සත්වයින්ට ඒ ඉන්ද්‍රියන් පහළ වෙන තෙක් මනෝවිඤ්ඤාණයන් ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පසුව ඒ ඇයට චක්කු සෝත ඝාන ජීවහා කාය විඤ්ඤාණයන් එතන් පටන් සක්‍රිය වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙන්නට ඊටාම සුවිශේෂ සම්දිස්ථානයක් මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංඛාරපච්චය විඥානං කියන මේ කාරණයක් එක්කලා. ඉතින් ඒ ටික ප්‍රමාණවත් කියලා හිතනවා අද පැහැදිලි කිරීම වශයෙන් අපි එහෙමනම් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.